ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකන් මේ නිබ්බේධික සූත්‍රයේ ආශ්‍රයෙන් වේදනා චෛතසිකය ඉස්සරහින් තියාගෙන වේදනාව කියන්නේ මොකද්ද වේදනාවේ හටගන්ම කොහොමද වේදනාවේ නානා භාවේ විවිධත්වය කොහොමද කියලා අපේ ශක්ති ප්‍රමාණේ විස්තර විභාග විසිතුරු කරගනිමින් ගත කරලා අද අපි බලාපොරොත්තු වෙන්නේ මාතෘකාව වශයෙන් ඉස්සරහින් තියාගන්න වේදනාවන්ගේ විපාකය නැත්නම් මේ භාවනාවකින් තොරව, චාරකින් තොරව, හික්මීමකින් තොරව, විනයකින් තොරව මේ වේදනා චෛතසිකේ වැඩ කරන්න ගත්තොත් ඒකින් ඇතිවෙන අනිතු විපාක මොනවද කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක යෝග ජීවිතයක් කීකරු කරකණ්ඩ යෝග ජීවිතයක් බාධාකින් තොරව දිගට පවත්වාගෙන යන්න මේක පිළිබඳව ගැඹුරු අවබෝධය බොහොම වැදගත් වෙනවා මේක බොහොම සංවේගය දනවන දෙයක් බය උපදවන දෙයක් මොකද්ද මේ වේදනා කියන චෛතසිකය නැත්නම් අපේ මේ විඳීම කීකරු කරගත්තේ නැත්නම් ආම්බාම් කරගත්තේ නැත්නම් ආණ්ඩු මට්ටු කරගත්තේ නැත්නම් එහෙම නැත්නම් ඒක කීකරු කරන්නේ නැතුව ආණ්ඩු මට්ටු ආණ්ඩු කරන්නේ නැතුව මට්ටු කරන්නේ නැතුව පවතින එක තමයි ඒකේ ස්වરૂපය කියලා දැනගත්තේ නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච තැනට මේ භවයේදී හෝ මතු භවයකදී හෝ යන්න බැරි වෙනවා ඊට පස්සේ කාගේ න්‍යාය පත්‍රයට අනුව අපි ඊකා උප්පත්ති ලබයිද කියන එක තේරුම් කරගන්න අමාරුයි ඒ නිසා සර්වචනාංශයේ මෙතනදී මේ වේදනා චෛතසිකයේ විපාක වශයෙන් පෙන්වනකොට යං බික්කමේ වේදීමානෝ යමක් සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් අපි කියනවා සැප වේදනාවක් විඳිනකොට ඒක යටින් තණ්හා අනුසය ක්‍රියාත්මක වෙනවා දුක් වේදනාවක් විඳිනකොට ඒ දුක් වේදනාවේ පැවැත්ම සඳහා දෝෂ නැත්නම් ව්‍යාපාද චෛතසිකයේ අනුසය හොල්මන් කරනවා. ඉතින් ඒ විදිහට එනේන සුඛ වේදනාවට ආශ කරමින් එනේන දුක් වේදනාට වෛර කරමින් ඒ ගත කරන ජීවිතයේ තජ්ජන් තජ්ජන් තජ්ජන් අත්භාව ඒ ඒ චිත්තක්ෂණේ කොච්චර ශීඝ්‍රයෙන් එනේන අරමුණ අනුව සැපක් විදීද දුකක් විදීද කියලා කියන්න බෑ ඒක බොහොම ශීඝ්‍ර වෙනස් වෙනවා බොහොම රූප ධර්ම වලටත් වැඩිය ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක් මේ නාම ධර්ම නාම ධර්මයක් වන වේදනාවත් එහෙමයි ඉතින් ඒවා කොච්චර ඉක්මන් විනාශ වෙනවද ඒ වගේ තමයි අපි ඊගාව ආත්ම භාවයේදී කොතෙන්ට යයිද කියන එක කිසිම විදිහකට මේ වේදනාව විනිශ්චය කරගන්න බැරි එකනට විනිශ්චය කරගන්න අමාරුයි. ඒ නිසා තජ්ජං තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තිය. ඒ ඒ ඒ ආත්ම භාවය ලබා දෙනවා ඒ ඒ චිත්තක්ෂණයේ උපදින චෛතසිකවල තියෙන චෛතසිකයක් වෙන වේදනා චෛතසිකය අනුව ඉතින් ඒ අවසාන චිත්තක්ෂණයේදී මොන වේදනාවක් හිතට එයිද ඒ වේදනාව අනුව මොන භාවයක් අපිට ලබා දෙයිද කියන එක සරුවචනාංශයේම නිත්‍ය කරලා කියන්නේ පුඤ්ඤ භාවියන් වා පුඤ්ඤ භාගියන් වා පින් ඇති වෙන්න පුළුවන් පින් නැති ඇති වෙන්න පුළුවන් අයං උච්චති භික්කවේ වේදනානම් විපාකෝ මෙන්න මෙහෙම විපාකයක් සහිතයි වේදනා චෛතසිකය ඒ නිසා ජීවිතයේදී අපි මේ සැප දුක් දෙක අනුව සියලු ආධ්‍යාත්මික භෞතික પરමාර්ථ සකස් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම පුඤ්ඤ භාගිය පින් අතේ හෝ අපුඤ්ඤ භාගිය කියන පව් අතේ හෝ අපාගත වෙන පැත්තේ හෝ ආත්මයක් ලබනවා ඒක නොලැබී යන්නේ නැහැ. ඉතින් මේයින් සාමාන්‍ය ආගමික හැඟීමක් ඇති කෙනා ඒ පුඤ්ඤ භාගිය අත් භාවයට කැමති වෙනවා අපුඤ්ඤ භාගිය අත් භාවයට අකමැති වෙනවා පුඤ්ඤ භාගී ආත්ම භාව වශයෙන් කල්පනා කරන්නේ සෞභාග්‍ය සම්පන්න මනුෂ්‍ය ආත්ම භාවයක් හෝ දිව්‍ය ආත්ම භාවයක් හෝ බ්‍රහ්ම ආත්ම භාවයක් පුඤ්ඤ භාග්‍ය වශයෙන් සලකනවා අපුඤ්ඤ භාග්‍ය වශයෙන් දුර්භාග්‍ය සම්පන්න මනුෂ්‍ය ආත්ම භාවයක් හෝ චක්ෂ ප්‍රේත තිරිසංගත අපාගත தත්ත බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේ මේ දේවල් අනුව තීරුම් බේරුම් ආගමානුකූලව තේරුම් බේරුම් ගන්න ගියොත් උඟ දෙනෙක් හිතනවා ඒ සෞභාග්‍ය සම්බන්ධ මනුෂ්‍යාත්ම භාවය හෝ ඉහළට බොහොම හොඳයි කියලා. එහෙම නැත්නම් දුර්භාග්‍ය සම්පන්න මනුෂ්‍යාත්ම භාවයක් හෝ ඊට පහළට තියෙන දේවල් නරකයි කියලා. නමුත් ਸਰවචනාංශේ එවැනි පටු දර්ශනයක් ඇති අත්තන්න සඳහන් කරලා තියෙනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනකොට ඒ යන පාර හරහා ගිරිවැලක් ගෙරිවැලක් කියලා කියන්නේ අර කළු පාට පුංචි කූඹි జాතියක් ඉන්නවා කෝටි ගාණක් එක දිගට යන්න ගන්නවා මේ මෙහිත් ඉන්නවා යන්න පටන් ගත්තාම දවලුත් වෙනවා රැත් වෙනවා කෙලවරක් නැහැ කොච්චරද කියනවනම් ගියේ පාර කළු පාට වෙනකන් ඒ කූඹි යනවා කළු කූඹි වලට වැඩි පොඩා ලොකු සතු ඉතින් සරුවචනන්සේ ගෙරිවැල ගාව නතර වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා ආනන්ද මේ ගෙරිවැලේ ඉන්න එක ගෙඩියක්වත් මීට ඉස්සෙල්ලා ශක්විති රාජ්‍ය සම්පත්‍ය නොවිඳපු කෙනෙක් නැහැ. මේ හැම සතෙක්ම මේ භවයේ මේ සැප සම්පත් හැම සම්පත්‍යක්ම ලබලා තියෙනවා. මේ දැන් ඒ කූඹියක් බාටපත් වෙලා එක පිටිපස්සේ කය යනවා. දැන් මේ සර්වඥාන්සේ අද්දරට ඇවිල්ලා ඉන්නේ ඒ කුඹින්ට හැංගීමක් නැහැ මේ බුදුහාමුදුර ඉස්සරට ආවේ කියලා. ඒ කුඹින්ට හැංගීමක් නැහැ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුහාමුදුර බණක් කියනවා කියලා. ඒ කුඹින්ට කිසිම සංවේගයක් නැහැ මේ පහළ වෙන්නේ අනේ අපිත් කලින් ශක්තිත රජ වෙලා දැන් ඒ මොනවත් නැතුව දැන් මේ එකා පිටිපස්සේ එකා යනවා බුදු කෙනෙක් ඉස්සරහට අවිලා මේ කාරණාව කියන ආනන්ද හැමතුරන්ට ඒකේ කිසියම් හැඟීමක් දනව ගන්න පුළුවන් ශක්තියක් ඒ කුඹි ආත්මේ නැහැ. ඉතින් මනුෂ්‍යාත්ම භාවයේ තියෙන ඊට වැඩි ටිකක් ලුණු මිරිස් කාපු නිසා මොළ ධාතුවක් කියන එකක් තියෙන නිසා තේරුම් ගන්න පුළුවන් අපි හරියට කවදාකවත් නොවිඳපු දේවල් වගේ මේ ලස්සන ලස්සන රූප බලන්න තියෙන ආශාව ලස්සන ලස්සන ශබ්ද අහන්න තියෙන ආසාව, ගන්ධ රස පහස තියෙන ආසාවල් නිසා අපි තවත් සෞභාග්‍ය සම්පන්න මනුස්ස ආත්ම භාව පතන. අපි තවත් දිව්‍ය ආත්ම භාව පවතන. අපි තවත් බ්‍රහ්මාත්ම භාව පතනවා හරියට ඒක නොවිදපු එකක් වගේ. මේ එක දිව්‍ය ආත්ම භාවයක් පතනකොට අපායට කීචරයක් ගිහිල්ලා එන්න වෙයි තන්නේ. එක මනුස්ස සෞභාග්‍ය ආත්මයක් ලබා ගැනීම සඳහා කොච්චරක් ත්‍රිසංගත වෙන්න කියන දන්නේ ඒ ධර්මතම මේ අපි කරන දේවල් වල ඉස්සරහට යන වැඩිය පස්සට යන එකයි වැඩි. ඒක නිසා කොතනක හෝ මේ භවයේ සපක් කියලා හිතනවනම් ඒක ඉති පෘථග්ජනගේ තියෙන අමනකම මිස එහෙම නැත්නම් අවිද්‍යාව මිස වෙන මොකද්ද කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඒ ගැන සංවේගය දැනවීම පිණිස සරුවචාන්සේ සඳහන් කරනවා ඒසා විශාල ප්‍රයත්නයකින් යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී මේ වේදනා කියන චෛසිකය ගෙවම් කරලා තෘෂ්ණාව වේදනාව ඇතිතාක් පහළ වෙන්න පුළුවන් ඒ තෘෂ්ණාවට ඉඩ නොතබා අයින් කිරීමේ ප්‍රයත්නයක් වශයෙන් යම් අවස්ථාවක සෝවාන් මාර්ග ඵලයටපත් වුණා නම් ඒ කෙනා සෝවාන් මාර්ග ඵලයටපත් නොවිච්ච කෙනෙකුටත් වැඩිය ඉතාමත්ම උනන්දුයෙන් ඉසගිනි ගත්ත කුසේ ඊගාව මාර්ග ඥානයට උත්සාහ කරනවා ඊගාව මාර්ග ඥානට උත්සාහ කරනවා අන්න එහෙම ඉදිරියට යන කෙනෙක් යම් වෙලාවක අනාගාමී තත්ත්වයටපත් උනත් දැන් නම් යන්තම් මට ඇති කියලා කවදාකවත් නතර වෙන්න එපයි කියලා සරුවත්න සඳහන් කරනවා අරහත්ත්වයටමපත් වෙන්නයි කියලා කියනවා උදාහරණයක් දෙනවා ඒ අසුචි ඔය මුත්‍ර ඊටාම කුඩා ප්‍රමාණයක් තිබ්බත් ගඳයි. ඒ නිසා අපේ ඇඟේ, අපේ సంతානී, අපේ හිතේ කෙලස් ලාවට හරි තිබුණත් අනාගාමී වෙච්චා බොබ ඩිංගිත ඉතුරු වෙයි. කෙලස් ටික ඉතුරු වෙන්නේ. උද්දම් භාගයේ සංයෝජන පමණයි. ඉතින් ඒකත් නැවත නොඇවිත් බ්‍රහ්ම ලෝකෙදී ඉවර කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට ඉසුඹුලන්ඩ ඇතියන්තම් කියලා හිතන්න හිතන නම සරුවචනසේ සඳහන් කරනවා උඹලා දන්නවනම් ඒ ටික වෙනුවෙන් මේ ආත්මෙදී ඒක ගෙවම් කරන්න මහන්සි වෙන්නේ නැතුව ඉස්සරහට මට පුළුවන් කියලා අතහැරලා මේක විපාක බවට පත් වෙච්චාම මේ කර්ම ටික කොච්චර කල්ප ගාණක් ගෙවන්න වෙයිද ඒක නිසාම සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ මේ වේදනාව ගැන දන්න වේදනාව තිබුණොත් ඒ නිසා පහළ වෙන තෘෂ්ණාව ගැන දන්න. ඒ ඒ තෘෂ්ණාවට අනුව අනිවාර්යම භවයක් අපිට ලැබෙන බව දන්න කෙනා මේ කර්ම දැනට මේ තියෙන ආශාවල් ඉෂ්ට කර ගැනීම සඳහා මතු භාවයක් ප්‍රාර්ථනා කිරීමේදී ඒ කියන මතු භාවය අපි මේ කරගෙන යන වැඩ තවදුරටත් ඉස්සරහට කරන්න පුළුවන් භාවයක් වෙයිද නොවේයිද කියන එක කාටවත් විනිශ්චය කරන්න බෑ. එතෙන්ට ගියාට පස්සේ මේ අපි ළඟ තියෙන පුංචි පුංචි ගෙවම් කරන්න තියෙන කර්ම එහෙම නැත්නම් අපි මේ ආත්ම සිද්ධ කරන ලද පව් හෝපින් විපාක මට්ටමටපත් කරනවා පාකන් පාචනය වෙනවා කියලා කියන පැහෙන්න ගන්නවා ඒ පැහුනට පස්සේ ඌව හත් අට ගුණයකින් වැඩෙනවා ඒ වැඩුණාට පස්සේ ඒ වගේ විපාක ගෙවන කාලේ අපි කොච්චර තව කර්ම රැස් කරයිද දන්නේ ඒ කර්ම අනුව ඒව විපාක දෙන්න පටන් ගන්නතර පස්සේ මේක කෙලවරක් පේන්නේ ඒ නිසා භාවනා කරන කිනාට විශේෂයෙන්ම වේදනානුපස්සනා වගේ චෛතසික භාවනා කරප ගැන හිතන කෙනාට කල්පනා කරන්න පුළුවන් අපි මේ භාවනා කරගෙන යනකොට ගෙදර දොරේ සබ පහසු ආසන බුරුදු පරිදි නෑද මිත්‍රයන් කිට්ටු කරගෙන ඉන්නවට වැඩිය අපහසුයි. යම් යම් හික්මීම් කරන්න වෙනවා. යම් යම් සීමා බන්ධන තියෙනවා. ඉතින් ඒ නිසා මේක නිකන් ඉල්ලාගත් දුකක් සමාදන් වෙච්ච ශික්ෂාපදයක් වගේ පෙනුනට ਸਰුවචාන්සේ සඳහන් කරනවා මේ විදියට අපි මේ ගෙවම් කරන කර්ම ටික පැහෙන්න ඇරලා මෙහෙම නොකර මෙවුවා විපාක දෙන්න පටන් අරගත්තොත් කවදා කොත්තරින් කෙලවර වෙයි දන්නේ. ඒ නිසා මේ වර්තමාන වශයෙන් ඒ පරණ කර්ම විපාක දෙනවා නම් ඒ බව හොඳට තේරෙන පටන් අරගන්නේ භාවනා කරන යෝගාවචරයට මේ වේදනා චෛසිකේ ඉඳද්දි එතකොට මේ යෝගාවචරය කල්පනා කරනවා දැන් මේ දැක දැක දන දන මේ කර්ම කොහොම ගෙවන් වෙනව නම් කොච්චර දෝ හොඳයි මුළු භාවනාවම කිටි කරලා කියනවා නම් කියන්න තියෙන්නේ විපස්සනා භාවනාවේදී යෝගාවචරය උත්සාහ කරනවා කිසිම අලුතෙන් කර්මයක් රැස් නොකරන්න